සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම යමා බුදුනෙත මහා කරුණාවෙන් අමාමෑණී ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ලෞතර ශ්‍රී සද්ධර්මයෙන් මෙදක් සජීවීව සූත්‍ර ධර්ම දේශනාව ඔස්සේ ශ්‍රවණය කරන්නටයි අප බෞද්ධ රූපවාහිනියත් ගුවන්විදුලියත් සමගාමීව මේ සූදානම් වෙන්නේ. ඒ වගේම www.thebuddhist.tv අන්තර්ජාලයට පිවිසිලත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඔබේ ජංගම දුරකථනය සතුව Mobitel හා Pio TV තාක්ෂණය දුරකථනය ඔබ සතුව තිබෙනවා නම් ඔබේ ජංගම දුරකථනය ඔස්සේ අන්තර්ජාලයට පිවිසලා මේ ධර්මානුශාසනාවන් නිරන්තරයෙන්ම ශ්‍රවණය කරන්නට දැන් තාක්ෂණික හැකියාව ඔබට තිබෙනවා. ඉතින් මේ මතක් කිරීමත් සමගින් එහෙමනම් අද සූත්‍ර ධර්ම දේශනාව අප මෙලෙසින් ආරම්භ කරමු. ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන දම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ තනමල්වෙල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ අප ගෞරවයෙන් යුතුව අද මේ සූත්‍ර ධර්ම දේශනාව උදෙසා පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු අංක 75න් 31 ඥාන විමල පාර දෙමටගොඩ කියන ලිපිනෙහි පදිංචි සෝමා ගමගේ මහත්මිය ප්‍රමුඛ සදැහැති පින්වත් පිරිස අද මේ ධර්ම දේශනාව මෙලෙසින් සජීවීව විසුරුවා හරින්නට Tamanගේ සදැහැති දායකත්වය ලබා දෙන්නේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට පෙර මීට විනාඩි කිහිපයකට පෙර අමාමෑණී ලෞතුරා බුදු වහන්සේ උදෙසා ගිලන්පස සහිත බුද්ධ පූජාව තැන්පත් කරන්නට යෙදුනා. අමාමෑණී ලෞතුරා බුදු වහන්සේ උදෙසා මල් පූජා කරන්නට යෙදුනා. දායකත්වයේ ලබාගත් සුපින්වතුන් විසින්. එහෙමනම් මේ සූදානම් වෙන්නේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට චාරිත්‍රානුකූලව දැහැත් වට්ටිය පිළිගන්වා ධර්මානුශාසනාව පවත්වන්නට ආරාධනය කරන්න. හේවිසි වාදනය ශබ්ද පූජාව සිදුවන අතරතුරේ අද දායකත්වයේ ලබාගත් සුපින්වතුන් ඒ කටයුතු මෙලෙසින් සිදු කරනවා. Thank you. සංයුක්ත නිකායේ සඳහන් වන්නා වූ විවිධ සූත්‍රයන් මාතෘකා කරගනිමින් ඔබ මේ කාලය වෙන් කරගන්නේ සූත්‍ර ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. අදත් සෝදානම් සංයුක්ත නිකායේ කස්සප සංයුක්තයේ සද්ධම්ම ප්‍රතිරූපක කියන සූත්‍රය මාතෘකා කරගනිමින් ලෞතුරු ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු ඊට පෙර ආතුව තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු.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 ගන්න උත්සාහවන්ත වෙන්නේ. පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ඉතාමත් දුර්ලභවම ලෝකේ පහළ වෙන්නේ එහෙම පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේලා මහා කරුණාවෙන් යුක්තවම මේ දුකටපත් වෙලා ඉන්න සංසාර දුකේම ඇලී ගලී ඉන්න මේ සත්වයෝ මේ දුකෙන් මුදවා ගැනීම සඳහා මහත් කරුණාවෙන් යුක්තවම චතුරාර්ය සත්‍ය ධර්මයේම දේශනා කරනවා. පින්වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේම දේශනා කරන්නේ යම් විටක යම් අවස්ථාවකදී නුවණ තියෙන පුජ්‍යලෙක් මේ දහම් කාරණාවක් අහලා ඒ අනුව තමන්ගේ චෛතසිකයන් තුළ සිදුවන ක්‍රියාදාමය අවබෝධ කරගන්න පුළුවන් වුණොත් ඒක පුදුමාකාර වාසනාවන්ත භාවයකටපත් වෙනවා. ඒ නිසාම ලෞතර බුදුරජාණන් වහන්සේලා මේ සත්වයන් කෙරෙහි මහත් අනුකම්පාවෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන්ම සංසාර දුකෙන් එතර වීම පිණිස හේතු වෙන සසර දුක්ගිනි නිවාලන ධර්මයේම දේශනා කරනවා. පින්නෝනේ අද අපට සූත්‍ර දේශනා විදිහට සංයුක්ත නිකායේ කසප සංයුක්තේන සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍ර දේශනාව තමයි තියෙන්නේ. පින්නෝනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර සමීපෙහි වැඩ වාසය කරන කාලයේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණිලා උන්වහන්සේට වන්දනා කරලා එකත් පසුව ඉඳගෙන ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස පෙර කාලයේදී ශික්ෂාපද බොහෝම අඩුවෙන් තිබුණත් රහතුන් වහන්සේලා බහුලව වැඩ සිටියා. ඒකට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද ස්වාමීනි? ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැනට ශික්ෂාපද බහුලව තියෙනවා එහෙත් ස්වාමීනි රහතන් වහන්සේලා බොහොම අඩුයි මේකට හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද කියලා. ඇත්තටම පින්වත්නි හරිම වැදගත් ප්‍රශ්න දෙයක් නේ දැන් අද ඇසිය යුතු ප්‍රශ්න ටිකක් තමයි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ එදා අහන්නේ. දැන් ඔබට තේරෙනවද අහපු ප්‍රශ්න දෙක? කුමක්ද අහලා තියෙන්නේ ස්වාමීනි අද පෙර පෙර කාලයේදී නම් ශික්ෂාපද බොහොම අඩුයි. ඒත් රහතුන් වහන්සේලා බොහොම වැඩි. දැන් බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පැනෙව්වෙත් අවුරුදු 20ක් විතර ගියාට පස්සේ ඉඳලානේ. රහතුන් වහන්සේලා වැඩි ස්වාමීනි ශික්ෂාපද අඩුයි ඉස්සර කාලේ. ස්වාමී දැන් මේ කාලේ ශික්ෂාපද වැඩි. ඒත් රහතුන් වහන්සේලා දුර්ලභයි ස්වාමීනි. මේකට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද කියලා අහනවා. පින්වත්නි, එහෙම අහනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් කාශ්‍යපය යම් දෙයක් සිදු වෙනවා නම් ඒක එහෙමමයි කියනවා කාශ්‍යපය. පින්වත් කාශ්‍යප සත් සත්වයෝ පිරිහෙන විට සත්වයන් පිරිහෙන විට සද්ධර්මය සදහම් අතුරුදහම් වෙනවා කියනවා බලන්න සත්වයෝ පිරිහෙන විට සද්ධර්මය අතුරුදහම් වෙනවා ඒ කාලයේදී ශික්ෂාපද බහුලයි රහතුන් වහන්සේලා අඩුයි. එහෙනම් දැන් ඔන්න ඔබට තේරෙන්න ඕනේ ඒකට උත්තරයක්. එහෙනම් සත්වයෝ පිරිහෙන විට සද්ධර්මයේ අතුරුදහම් වෙනවා. සත්වය පිරිහෙන විට සද්ධර්මයේ අතුරුදහම් වෙනවා. එතකොට ශික්ෂාපද වැඩි. රහතන් වහන්සේලා අඩුයි. ඇයි සත්වය පිරිහෙනකොට පිරිහීම වලක්වන්නනේ ශික්ෂාපද වැඩි කරන්න ඕන. එතකොට ශික්ෂාපද වැඩි නමුත් රහතන් වහන්සේලා අඩුයි. පින්වන්දි මේ සත්වය පිරිහෙනවා කියලා කියන්නේ මීට 2500කට කලින් හිටපු සත්වයොත් මේ වගේ ඔබත් මේ වගේ. පිරිහෙනවා කියලා කියන්නේ කොහොමද? පින්වන්දි එදා සිටියපු පුජ්‍යලයන්ට සාපේක්ෂව දැන් ඉන්න සත්වයන්ගේ මිනිසුන්ගේ චිත්ත సంతාන පිරිහිලා තියෙන්නේ කෙලසිලා තියෙන්නේ ඒක නිසා ශික්ෂාපද වැඩි වැඩියෙන් පනවන්න වෙනවා හැබැයි රහතුන් නම් බොහොම දුර්ලභයි කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් කාශ්‍යප සද්ධර්මය බඳු සද්ධර්ම පිළිරුවක් සද්ධර්මයේ බඳු යමක් ලෝකේ පහළ වෙන තාක් හොඳට තේරුම් කරගන්න ධර්ම දේශනාව හරි වටිනවා සද්ධර්මය බඳු සද්ධර්ම පිළිරුවක් නැත්නම් සද්ධර්මයේ බඳු යමක් ලෝකේ පහළ වෙන තාක් කාශ්‍යප සද්ධර්මයේ අතුරුදහම් වෙන්නේ නැහැ. තේරුණාද කිව්වදේ? කුමක්ද දේශනා කරේ බුදුරජාණන් වහන්සේ? සද්ධර්මයේ වගේ දෙයක් ලෝකෙ පහළ වෙනකන් ධර්මයේ පිරෙන්නේ හැබැයි කාශ්‍යප සද්ධර්මයේ බඳු දෙයක් ලෝකෙ පහළ වුණොත් සද්ධර්මයේ අතුරු දහම්. තේරුණේ? ඒ කියන්නේ පිනන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාශ්‍යප ධර්මයේ වගේ දේවල් තියෙනවනේ. දැන් ධර්මයේ නෙමෙයි ධර්මයේ වගේ දේවල්. ආන ධර්මයේ නැතු නැති ධර්මයේ වගේ දෙයක් ලෝකේ පහළ වුණොත් ඒක පහළ වෙන තාක් ධර්මයේ අතුරුදහම් වෙන්නේ නැහැ. හැබැයි සද්ධර්මයේ වගේ දෙයක් ලෝකේ පහළ වුණොත් ධර්මයේ අතුරු දහම් කියනවා. ධර්මයේ අතුරු දහම් කියනවා. තේරුම් නැද කිව්වේ? උන්වහන්සේ එතරම් උදාහරණකුත් දෙනවා. පින්වත් කාශ්‍යප රත්රන් බඳු දෙයක් ලෝකේ පහළ වෙන තාක් රත්රන් අතුරුදහම් වෙන්නේ නැහැ කියලා. රත්නම් වගේ දෙයක් ලෝකේ පහළ වුණොත් රත්නම් අතුරුදහන් වෙනවා. දැන් රත්නම් වගේ දැන් සෝල් ගෝඩ් මොනවා හරි දෙයක් හිතන ඕගොල්ලෝ දාන කරාබු මුදු කරාබු දෙයක් කියලා හිතන්නකෝ. ඒක සැබෑ රත්නම් බඳු ඒ වගේ වෙන දෙයක් පහළ වෙන තාක් රත්නම් පවතිනවා. ඒ වගේ දෙයක් පහළ වුණොත් අපිත් රවටිනවා මොනවද? මේ දාංගිනින රත්නම් මාලයක්මයි රත්නම් කරාබු දෙයක්මයි බලනකොට වැඩ කරන්නේ නැති දෙයක්. ආන්න ඒ වගේ කියනවා එහෙනම් රත්‍රම් බඳු දෙයක් ලොවේ පහළ වෙන තාක් රත්‍රන් අතුරුදහම් වෙන්නේ නැහැ රත්‍රම් බඳු දෙයක් ලොවේ පහළ වුණොත් කාශ්‍යප රත්‍රන් අතුරුදහම් වෙනවා කියනවා රත්‍ර ඇයි අඳුනගන්න විදිහක් නැහැ පින්වත්නි දැන් ඔබට ඔබ ඔය කරාවු චේන් දාන් හිටියට ඕක වැඩිපුරම තියෙන සත්‍රන් නෙමෙයි මේ රත්‍රන් ප්‍රමාණය බොහොම අඩු කරලා. පින්නද එහෙම එහෙම කාලයක් යන විට දැන් ඔබට ඔය ඕකට මිශ්‍ර කරන දේ වැඩිපුර දීලා ඒක රත්‍රන් බවට පත් කරලා යනවා. ආන් මේ වගේ කියනවා කාශ්‍යප ධර්මය වගේ දෙයක් ලෝකේ නූපදින තාක් සද්ධර්මය නම් අතුරුදහම් වෙන්නේ නැහැ. ධර්මයේ වගේ දෙයක් ලෝකේ ඉපදුනොත් සද්ධර්මයේ අතුරුදහම් ඊට පස්සේ ශික්ෂාපද වැඩි කරන්න වෙනවා. රහතුන්ගෙන් අඩු වෙනවා. රහතුන් අඩු වෙනවා. දැන් අද බලන්න ඇත්තටම පින අදට වටිනම උත්තරයක්මයි. දැන් ධර්මයේ වගේව හැමතැනම නේ දැන් ඔබ තේරුම් කරගන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කර චතුරාර්ය සත්‍ය ධර්මයේ කුමක්ද කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මය තමයි මේ සංසාර දුකෙන් නතර වීම පිණිසමයි දේශනාව රාග ద్వේස මෝහ ප්‍රහාණය පිණිසමයි ධර්ම දේශනාව කෙලෙස් සංසිඳ වීමට හේතු වන විදිහමයි ධර්ම දේශනාව. කලකිරීම ඇති වෙන විදිහටමයි ධර්ම දේශනාව. විශිෂ්ට ඥානය ඇතිවීම පිණිසම හේතු වෙන්න ඕන. දැන් අද බලන්නකෝ අපි කරන ඒවා තුල කොහොමද තත්ත්වේ? ධර්මය දැන් බලන්න පින්වන්දි තථාගත ධර්මය දැන් අතුරු දහම් වේගෙන වේගෙන යනවා. ධර්මය වගේ දේවල් දැන් අපි වෙනත් දේවල් අල්ලගෙන දැන් අපි ඒව පස්සේ යන්න සූදානමක් තියෙනවා. පින්නදි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංසාර දුකෙන් එතර වෙන්න මගක්. සංසාර ලෙඩ සනීප කරන ධර්මයක්. ඒ තේරුම් කරගන්න බැරි වුණු අපි මේ කය ලෙඩ කරගන්න ලෙඩ වෙච්ච කය සනීප කරගන්න ධර්මයක් තමයි දැන් සොයාගෙන දුවන්නේ. පින්නන්දි මේ කය ලෙඩ වෙන එක සනීප කරන්න බෑ. සතර මහා ධාතු වලින් හැදිච්ච කයේ ස්වභාවය තමයි යෝක. ඒක වෙනස් කරන්න බෑ. ඔබට වෙනස් කරන්න පුළුවන් දේ තමයි කුමක්ද? මෙන්න මේ සංසාර ගමනේ යන්නේක නතර කරගන්න පුළුවන්. ඒක දරුණුම ලෙඩක්. දැන් ඔබේ කයට හටගත්ත ওই ලෙඩ තුලින් ඔබට දුක් විඳින්න වෙන්නේ මේ ජීවිතයේ අවුරුදු කීපය විතරයි. හැබැයි හිත ලෙඩ කරගත්තොත් සංසාරේ බොහෝ කාලයක් දුකටපත් වෙන්න වෙනවා. ආන්නේ ලෙඩ වෙන සිත සුවපත් කිරීම පිණිසමයි සද්ධර්මයේ දේශනා කරන්නේ. බලන්නකෝ දැන් ඉතින්. ඒ නිසා අපි දැන් එනම් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ සසර දුකෙන් ඈතර වෙන්න. සංසාර දුකෙන් ඈතර වෙන්න. දැන් ඔබත් සංසාර දුකෙන් ඈතර වෙන්න කියලා හිතාගෙන දැන් මොනවද කරන්නේ? බලන්නකො හොඳට. තම තමන් ඉන්න තැන් තම තමන් දැන් නුවණින් කල්පනා කරන්න. අපිත් ඇත්තටම මේ සසරෙන් ඈතර වෙන්න නිවන් දකින්න ඕන කියලා හිතාගෙන මොනෝද කරන්නේ? ඔන්න බලන්න. චතුරාර්ය සත්‍ය ධර්මයක්ද ශ්‍රවණය කරන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම ඉස්මතු වන දහමක්ද ශ්‍රවණය කරන්නේ? පටිච්ච සමුප්පන්න දහමක්ද අපි ශ්‍රවණය කරන්නේ? එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගත ධර්මය නම් චතුරාර්ය සත්‍ය ධර්මය චතුරාර්ය සත්‍ය තුල බහාලන්න කියනවා බැහැනව නම් විතරක් බලන්න කියනවා තථාගත ධර්මයේ නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම තුල බහාලන්න කියනවා එහෙම ගැලපෙනව නම් ඒක තථාගත ධර්මය එහෙනම් තථාගත ධර්මය නම් පටිච්ච සමුප්පන්න තුල බහාලන්න කියනවා එහෙම වෙනව නම් ඒක තථාගත ධර්ම දැන් ඔබ බණ කියලා ධර්මයේ කියලා අහන ඒව තුල දැන් ඉස්මතු වෙනවද කියලා බලන්න චතුරාර්ය සත්‍යය. ඉස්මතු වෙනවද කියලා බලන්න අනිත්‍ය දුක්ඛ අනාත්මය. ඉස්මතු වෙනවද කියලා බලන්න පටිච්ච සමුප්පාදය. එහෙම ඉස්මතු වෙන්නේ නැත්නම් පින්වත්නි ඔබේ සසර දුක නම් නතර වෙන්නේ නැහැ. එය චතුරාර්ය සත්‍ය ධර්මය නෙමෙයි. එය බුදුන් වදාළ දහමක් නම් නෙමෙයි. බුදුන් වදාළ දහමක නම් චතුරාර්ය සත්‍ය ඉස්මතු වෙන්න ඕන. අනිත්‍ය දුක්ඛ අනාත්ම ඉස්මතු වෙන්න ඕන. පටිච්චසමුප්පන්න ඉස්මතු වෙන ධහමක් තමයි බුදුන් වහන්සේ. එතකොට ඒක තුල කෙලෙස් සංසිඳ වෙන තහනම්. එනිසා දැන් පින්වන්නේ එක එක උදවිය එක එක මාර්ග සොයාගෙන සසරෙන් ඈතර වෙන්න යනවා. විවිධ විවිධ මාර්ග සොයාගෙන අනේ ඉතින් ඔය යනවා. හැබැයි ඒ කිසිඳු කෙනෙකුට තවම බුදුදහමෙන් උණුසුම ලැබිලා නැහැ. ඒක මතක තියාගන්න. බුදුදහමේ උණුසුම ලැබිලා නැහැ. ඒ නිසා මගේ පුජ්‍යලික අදහස තුළ මම හිතන්නේ ශ්‍රී ලංකාවේ නම් 100ට 3ක්වත් නැහැ බුදුදහම තුළ හරියට ඉන්නයි. ඒක මගේ පුජ්‍යලික අදහස. අනිත් සියලු දෙනාම පින්වන්දි දෘෂ්ටිවල හිර වෙලා ඉන්නේ. දෘෂ්ටිවල. බුදුරජාන් වහන්සේ දේශනා කරේ මධ්‍යම ප්‍රතිපදාවක් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් මැදුම් පිළිවෙතක් ඇත කියන අන්තේ නැත කියන අන්තේ දෙකම අතහැරලා මැදුම් පිළිවෙතකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කළා. අද අපි ඉන්නේ කොතනද? ඔබ නැත කියන අන්තේ නම් බොහෝ දුරට අතහැරලා ඇවිල්ලා දැන් ඇත කියන අන්තේ තුල ගිහිල්ලා හිර විහිර විහිර විහිරවි දැන් දිව්‍ය ලෝකවත් යන ගන්න තමයි try එක දාන්නේ. ඔබ ඒකත් මතක තියාගන්න අන්තයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එයත් අන්තයක්. බුදුන් වදාළ ධර්මයේ තුලට නම් එනවනම් මේ ඒ ඒ යථාන්තයත් අතහැරලා නැතාන්තයත් අතහැරලා දුක නිවෙන ආර්ය ශ්‍රාංග මාර්ගය තමයි ගමන් කරන්නේ. බලන්න අපිට ලැබිලාද කියලා. එහෙනම් අන්න දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාශ්‍යපය ධර්මය වගේ දෙයක් ලෝකේ පහළ නොවුනොත් සද්ධර්මයේ පවතිනවා. ධර්මය වගේ දෙයක් ලෝකේ පහළ වුනොත් සද්ධර්මයේ අතුරුදහන් වෙනවා. අනේ පින්වත්නි ධර්මයේ වගේ කියලා දේවල් පහළ වෙලා දැන් ඒ වගේ දේවල් වල දැන් කට්ටිය කටයුතු කරන ඒ වගේ දේවල් වල. එහෙනම් අන්න දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා පින්වත් කාශ්‍යපය රත්‍රන් බඳු දෙයක් ලෝකේ පහළ වෙනකන් රත්‍රන් අතුරුදහන් වෙන්නේ නැහැ. රත්‍රන් වගේ දෙයක් පහළ වුණොත් රත්‍රන් අතුරුදහන් වෙයි. එහෙමනම් අන්න දැන් අපිට තේරෙනවා ධර්මයේ වගේ දෙයක් පහළ වෙනකන් අතුරුදහම් වෙන්නේ පහළ වුණොත් අතුරුදහම් වෙනවා. එතකොට ශික්ෂාපද වැඩි කෙරුවත් රහතුන් වහන්සේලා බොහෝම බොහෝම දුර්ලභයි. බොහොම දුර්ලභයි. ඒ නිසා දැන් අන්න ඔබ කල්පනා කරගන්න හොඳට දැනගන්න පිළිබඳ ධර්මය දැනගන්න තරමට ඔබ අන්දන්න බෑ. ඒක මතක තියාගන්න. දැන් ඔබ අන්දල රජ්‍ය පෙරහැරේ යන්නේ. හොඳට අන්දලා තියෙන්නේ. ඇයි හිතන් ඉන්නේ මේක ධර්මයමයි කියලා. ඒක ධර්මයමයි කියලා ඇඳිලා. මොනව කරන්නද? ඔබ කඩේකට ගිහිල්ලා නම් පින්වන්දි Tamanට අවශ්‍ය අඳුමක් තෝරගන්න වුණොත් එක තැනක නැතුනොත් වෙන තැනකටත් යනවා. එතන නැතුනොත් තව තැනකටත් යයි. නමුත් බලන්නකෝ සංසාර දුකෙන් ඈතර වෙන්න එවැනි තැනකදී ඔබ ඒ තොයරීම තෝරන්නේ නැහනේ. ඕනම දෙයක්ෙන් අපි කැමැත්තෙන් බාර ගන්න කියලා හිතන් ඉන්නවා. අන්න එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ශික්ෂාපදේ කාලට වැඩි හැබැයි රහතන් වහන්සේලා අඩුයි. රහතන් වහන්සේලා අඩුයි. එහෙනම් දැන් කල්පනා කරන්න පින්වත්නි ඊළඟට බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා පින්වත් කාශ්‍යප යම් මේ ශාසනය තුල කියන්නේ යම් කිසි පුද්ගලයෙක් යම්කිසි පුජ්‍යලේ සද්ධර්මයේ අතුරුදහම් කිරීම පිණිස කටයුතු කරයිද සද්ධර්මයේ අතුරුදහම් කිරීම පිණිස කටයුතු කරයිද ඔන්න බලන්න එතෙන් සද්ධර්මයේ අතුරුදහම් කිරීම පිණිස කියනකොට ඒ වචන මේ උඩින් අල්ලලා අතහරින්න එපා එහෙනම් චතුරාර්ය සත්‍යයට පටිච්ච සමුප්පාදයට අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට නැතුව එහෙම යන අය තියෙනවා නම් ඒක බුද්ධ වචනේ නොවන ඒවා. එතකොට ඔබ දැනගන්න එහෙනම් පින්වත්නි අන යම්කිසි පුජ්‍යලේ මේ ධර්මයේ නැසීම පිණිස කටයුතු කරයිද පින්වත් කාශ්‍යපය එලෙස එවැනි මෝග පුරුෂයෝ යම් පුජ්‍යලයක් මේ ධර්මයේ අතුරුගහම් කිරීම පිණිස කටයුතු කරයිද කාශ්‍යප එවැනි හිස් පුරුෂයෝ මේ ශාසනයෙම උපදිනව නෙවෙයි. බලන්නකෝ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පින්වත් කාශ්‍යප සද්ධර්මයේ අතුරුදහම් කරන හිස් පුරුෂයෝ මේ ශාසනයෙම උපදිනවනේ. මේකෙම ඉපදිලා කියාගෙන කියාගෙන යනෝනේ මෙන්න මේක බුද්ධ වචනේ මේක බුද්ධ වචනේ කියාගෙන කියාගෙන යනවා ධර්මය විනාශ කරනවා. නොතේරෙන මිනිස්සුත් ඔය මලකඳන් වගේ රැල්ලට ඕන පැත්තකට දුවනවා අපිට ඕන ධර්මයේ නෙමෙයි මොනවා හරි දෙයක් කියලා හිතාගෙන දුවනවා. පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මය ඔබට තේරුම් ගන්න යම් අපහසුාවක් තියෙන්න පුළුවන්. මක් නිසාද? සසරේ පුරුදු නොකරපු නිසා. අදත් පුරුදු නොකරුවොත් ඔබට ඊළඟ භවයේදීත් ඔක කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මේ ධර්මයේ ගැඹුරුයි. අර්ථ සහිතයි, ගැඹිරයි. ප්‍රඥාවන්තයින්ට පමණයි. නුවණ තියෙන කෙනාට නුවණ තියෙන තියෙන තරමට තමයි මේක අවබෝධ වෙන්නේ. ඒ නිසා ඔබ අපහසුයි කියලා බැහැයි කියලා මේක අතහරින්න එපා. කොහොම හරි මේක උත්සාහ දරන්න ඕන. එහෙම කරගත්තොත් ඔබට රැකවරණයක් තියෙනවා. ඒ නිසා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාශ්‍යප මේ ධර්මයේ අතුරුදහම් කරන හිස් මෝග පුරුෂයෝ මේ ශාසනයෙම උපදිනවා කියලා කියනවා. එවැනි අය මේ ශාසනයෙම උපදිනවා කියලා. එතකොට බලන්න කොච්චර දෙයක්ද කියලා පින්නවන්ද? එතකොට එහෙනම් දැන් ඔන්න ඔබ කල්පනා කරන්න පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මයක් අහලම මේ කටයුත්තට බහගන්න බලන්න ඕන. ලැබුණු දුර්ලභ අවස්ථාවයි. බුදුරජාණන් වහන්සේ කාශ්‍යප ස්වාමීන් වහන්සේට දේශනා කරන පින්වත් කාශ්‍යපය මේ සද්ධර්මයේ අතුරුදහම් කරවන සද්ධර්මයේ නැති කරන කාරණා පහක් තියෙනවා කියලා. මොකද්ද ඒ කාරණා පහ උන්වහන්සේ දේශනා කරනවා? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ කවුද සිව්වනක් පිරිස මේ සිව්වනක් පිරිස බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය නැතිව යටහත් පැවතුම් නැතුව කටයුතු කිරීම එක තේරුණාද එක කුමක්ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ඒ කියන්නේ ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි ගෞරවය නැතිව යටහත් පැවතුම් නැතිව කටයුතු කිරීම. දෙක ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ගෞරවය නැතුව යටහත් පැවතුම් නැතිව කටයුතු කිරීම. තුන ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි ගෞරවය නැතුව යටහත් පැවතුම් නැතුව කටයුතු කිරීම. හතර ශික්ෂාවන් පිළිබඳව ගෞරවය නැතුව ශික්ෂාවන් පිළිබඳ ගෞරවය නැතුව යටහත් පැවතුම් නැතුව කටයුතු කිරීම. පහ සමාධිය පිළිබඳව ගෞරවය නැතුව යටහත් පැවතුම් නැතුව කටයුතු කිරීම. මේන්න මේ කාරණා පහ සද්ධර්මයේ අතුරුදහම් කරන කාරණා පහයි. ඔන්න. ඔය පහ සද්ධර්මයේ අතුරුදහම් කරන කාරණා පහයි. එතකොට ඇත්තටම දැන් ඔබ කල්පනා කරගන්න ඔබට බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාවක් තියෙනවද? ශ්‍රී සද්ධර්මයේ කෙරේ ගෞරවයක් තියෙනවද? ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි ගෞරවයක් තියෙනවද? ශික්ෂාවන් පිළිබඳ ගෞරවයක් තියෙනවද? ඒ වගේම සමාධිය පිළිබඳ ගෞරවයක් තියෙනවද? තියෙනවද? තියෙනවද? ඈ හැබැයි ඔබ කල්පනා කරන්න ඔබත් දැන් ඔබට අන්දපු නිසා දැන් බොහෝ අයට අන්දලා. අන්දපු නිසා දැන් මාගන්ධිය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාගන්ධිය අන්දනවා සමහර අය. මාගන්ධිය කියන මාගන්ධියේ ඇස් නොපෙනෙන ಜಾති අන්ධයෙක් ඉන්නවා. මේ ಜಾති අන්ධයට අහන්න ලැබෙනවලු සුදු පාට වස්ත්‍රය හරි ලස්සනයි. ඊට පස්සේ එයා කියනවා අනේ මට සුදු පාට වස්ත්‍රයක් අඳන්න. එයා උපතින්ම අන්ධ මිනිසයා. ඊට පස්සේ මෙයාට අඳනවලු දැලි කුණු තැවරුණු වස්ත්‍රයක් අඳුවා. මෙයා යනවලු අර මිනිස්සු ඉන්න අතරට ගිහිල්ලා කියනවලු බවත්නි බලන්න මගේ වස්ත්‍රය කොච්චර ලස්සනද. බවත්නි බලන්න මගේ වස්ත්‍රය කොච්චර ලස්සනද. දැන් එයා ගැස් පේන්නේ නැහනේ. ඇස් පේන කෙනා කල්පනා කරන දෙයියනේ මේ මිනිස්සයට මේ දැලිකුණු තැවුරු නිකන් යන්දලා තියෙන්නේ. ආන්න. ඊට පස්සේ සහල ඥාති කරන් ගිහිල්ලා ඇස් දෙක සනීප කරලා බැලුවට පස්සේ වස්ත්‍රය දැලිකුණු තැවරුණු එකක් මේ ගලවලා වීසි කරනවලු අන්ද පොයටත් දොස් කීකේ. ආන්න ඒ වගේ මේ ශාසනය තුලත් මිනිස්සු වන්දනවා. මේක තමයි ධර්මයේ කියලා අන්දනවා. ඇයි ඔබ බුද්ධ වචනයට කැමති නැ පින්වත්නි මේ ලංකාවේ නම් බුද්ධ වචනයට කැමති අත්ලොස්සමයි. ඊටාම සුළු පිරිසමයි. අනිත් අය කැමති නැහැ. ඒත් හිතාගෙන ඉන්නවා අපි ශ්‍රද්ධාවන්තයි. බුදුන් කෙරෙහි, ධර්මයේ කෙරෙහි, ශ්‍රාවක සංඝරත්නයා කෙරෙහි අපේ ශ්‍රද්ධාව තියෙනවා. ඊට පස්සේ සමාධිය ගැන, ශික්ෂාව ගැන අපේ තියෙනවා කියලා. පින්වත්නි ඔබ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ කල්පනා කරන්ද ඔබට තුනුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇතිවෙන්න නම් ඔබ අනිවාර්යෙන් සෝතාපන්න විය යුතුමයි. සෝතාපන්න නොවුනොත් ඔබට ඒ කියන ශ්‍රද්ධාව පිහිටන්නේ නැහැ. ඔබට තියෙන වැනෙන ශ්‍රද්ධාව. ඔබට දැන් එක එක දෙයකට නිකන් ගිහිපු මේ එකක් මිසක් ඔබට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇති වෙන්න ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇති වෙන්න ශ්‍රාවක සංඝරත්නයේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඔබට පින්වත්නි සෝතාපලයෙන් සාත් වෙන්න ඕන. එහෙම වුණොත් නොසෙල් වෙන මුල්ලදගත් මූලජාතා මුල්ලදගත් ශ්‍රද්ධාවක් තියෙනවා ඔබට. ඔබට සෝතාපන්න වුණොත් සතර අපායට වැටෙන්නේ නැහැ කියලා සහතික වෙනවා කවුද? බුදුරජාන් වහන්සේ. ඉන් මෙහෙන් ඔබ කොච්චර සතුටෙන් මොන දේ කරත් ඔබ සතර පායට වැටෙන්නේ නැහැ කියන සහතිකේ නම් දෙන්නේ නැහැ බුදුරජාන් වහන්සේ. එහෙනම් දැන් අපි දැනගන්න ඕන උත්සාහ දරලා වීරියවන්ත වෙලා ශ්‍රද්ධාව පිහිටවා ගන්න. එහෙනම් දැන් ශ්‍රද්ධාව ඇති කරගන්න මොකද්ද කරන්න ඕන? දැන් කුමක්ද ශ්‍රද්ධාව ඇති කරගන්න කරන්න ඕනේ? පින්නදි ශ්‍රද්ධාව ඇති කරගන්න කරන්න තියෙන එකම දේ තමයි ඒකම තමයි සෝතාපන්න වෙන්න කරගන්නත් ඕන. ඒකම තමයි ආර්ය ශ්‍රාංග මාර්ගයේ පිවිසෙන්න කරන්නත් ඕන. ඒකම තමයි දුක නිවීමේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට පිවිසීම පිණිස කරන්නත් ඕන. ඒකම තමයි සමත විපස්සනා වඩන්න කරන්නත් ඕන. ඒකමයි කරන්න තියෙන්නේ මොකක්ද? කුමක්ද කරන්න තියෙන්නේ? පින්වත්නි ඔබ හොඳට මතක තියාගන්න ඔබට සෝතාපන්න වෙන්න අවශ්‍යයි නම් ඒ කියන්නේ ආර්ය ෂ්ටාංග මාර්ගයට පිවිසෙන්න අවශ්‍යයි නම් ඒ කියන්නේ චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥාණයට පිවිසෙන්න අවශ්‍යයි නම් ඔබට තියෙන්නේ පළවෙනි එක කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරන්න. ඒක. හැබැයි ඔබ දන්නේ නැහැ කල්යාණ මිත්‍රයා කවුද? කල්යාණ මිත්‍රයා නොවන්නේ කවුද කියලා දන්නෙත් නැහැ. ඇඳලනේ ඉන්නේ අන්ධපු නිසා දැනගන්න බෑ. ඉතින් කල්යාණ මිත්‍රයා කවුද කියලා දැනගන්න ඔබට පුළුවන් වෙන්නේ කොහොමද? කල්යාණ මිත්‍රයා දේශනා කරන්නේ කල්යාණ මිත්‍ර ධර්මයයි. කල්යාණ මිත්‍ර ධර්මය කියන්නේ සසර දුකෙන් එතර වෙන ධර්මයයි. ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරන ධර්මයයි. තථාගත ධර්මයයි. එනම් පළමු දේ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. දෙවෙනි එක තමයි ශ්‍රී සද්ධර්මය අහන්න ලැබීම. කල්යාණ මිත්‍රයාගෙන් අහන්න ඕන ධර්මයමයි. වෙන උසුළු විසුළු විකට කතන්දර අරව මේව නෙමෙයි සද්ධර්මයමයි. ඒ ධර්මය කියන එක මං කියවනේ ධර්මය කියන්නේ එහෙනම් දුක නිවෙන එකක් වෙන්නම ඕන. ධර්මය. එතකොට දැන් ඔබට ධර්මයේ මුණ ගැහිලා කියලා හිතෙනවද? ඔබට ධර්මයේ මුණ ගැහෙන ළඟ ඔබට අනුමාන වශයෙන් දැන දැක ගන්න පුළුවන් කොහොමද? ධර්මයේ මුණ ගැහුණා නම් ඔබේ තියෙන දුක් අඩු වෙන්න ඕන. ඔබට අලුතෙන් එන දුක්ද අඩු වෙන්න ඕන. එහෙම වෙලා තියෙනවද? ඔබට සැප වේදනාවක් ආවම මධ්‍යස්ත වෙන්න පුළුවන් වෙන්න ඕන. දුක් වේදනාවක් ආවම මධ්‍යස්ත වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම දෙයක් මුණ ගැහිලා තියෙනවද? ධර්මයේ සම්දික්තිකයි කියන්නේ ඒක තමයි. ධර්මයේ ඕපනයිකයි කියන්නේ Taman තුලින්මයි බැලිය යුත්තේ. වෙන සෙල්ලම් ඕන දෙයක් කරන්න කාලේ තියෙන පින්නන්නේ අපි සුළු ආයුෂයකට ඇවිත් තියෙන්නේ. මේ ධර්මයේ දුර්ලභයි. මේ අවස්ථාවේ ප්‍රයෝජනෙ ගන්න ඕන. හරිම සංවේගයි සමහර අවස්ථාවල අයියෝ මේ බෞද්ධ කියන මිනිස්සු මොනෝද කරන්නේ කියලා. ඒ නිසා උත්සාහවන්ත වෙන්න පින්වත්නි. දැන් මේ වගේ බෞද්ධයා නාලිකාවගේ මේ වගේ දෙයක් තීම තුන බලන ලෝකෙටම දැන් මේ ධර්මයක් යනවනේ ප්‍රචාරයක්. නුවණ තියන අය ඒක දැහැ ගන්න ඕනේ. නුවන් නැති කෙනා අනේ අමාරුයි කියලා ඉස්සලා තරනවා. මොනෝ හරි hina වෙන ටිකක් තියෙන අන්න ඒක පස්සේ යනවා. එහෙනම් ඔබ කල්පනා කරන් දැන් ඔබට දහම ලැබිලා නම් ඔබ දුකේදී අසීමිතව දුක් නොවෙන්න පුළුවන් වෙනවා. සැපේදී අසීමිතව සැපවත් නොවෙන්න පුළුවන් වෙනවා. මධ්‍යස්ථ වෙන්න පුළුවන් තැනකට එන්න පුළුවන්ද දැන්? අන්න පුළුවන්කමක් තියෙනවා සාමාන්‍යයෙන් ඔබ දැනදක ගන්න දහමක් ලැබෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මානසිකාර්ය ඒ කියන්නේ ඒ කල්යාණ මිත්‍රයාගෙන් අසා දැනගත් සද්ධර්මය නුවණින් මෙනෙහි කරන්න ඕන නුවණින් මෙනෙහි කරන්න ඕන ඒ ධර්මය වැඩිය යුත්තේ දියුණු කළ යුත්තේ ඇඟ තුල නෙමෙයි කය තුල නෙමෙයි ඒක දියුණු කරන්න ඕන සිත තුලයි. සිත තුල. දැන් අපි අය හිතාගෙන ඉන්නේ ආ දැන් අපි මොනවා හරි බණ භාවනා ආදියක් ඒ මොකක් හරි කටයුත්ත කරනවා. හිමින් යනු වටපිට බලන්නේ නෑ, ඇස් සරලා බලන්නේ. එහෙම කතන්දර ගහම තුල නෑ. ඒක නෙමේ ධර්මයේ කියන්නේ. මේ මානසිකත්වය තුල සිත තුල ගොඩනගෙන දෙයක්. විනෝදී ඔබ සංසාරේ මේ භවෙන් ඊළඟ භවයට ඔය කය අරගෙන යන්නේ නෑනේ. සිතේ හටගන්න දේ. ඔන්න දැන් ඔබ මෙතන ඉඳගෙන ධර්මය අහනවා. නමුත් gedara සිදුවෙන සිදුවීමක් දැන් පුන පුනා මෙනෙහි වෙනවා ඇති. ඔන්න ඕක නතර කරගන්න පුළුවන්ද බලන්න. බලන්නකෝ ඒතර කොච්චර දෙයක්ද කියන්නේ. ඒ නිසා කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරන්න, සද්ධර්මයේ ශ්‍රවණය කරන්න, යෝනිසෝ මනසිකාරය දෙන්න, මනසිකාරය තුල දෙන්න. එහෙම මානසිකාරය තුල යෙදෙනකොට පින්වත්නි ඔබට තේරෙනවා තමා තුලින්ම මේ ධහම බලනකොට ඔබට තේරෙනවා ඔබට වැටහෙනවා මේ කුමක්ද කියන එක. අන්න එතකොට ඒ තුල තමයි පින්වත්නි අපිට ගොඩනැගෙන්නේ මේ ධහම. එතකොට අන්න ඔබට එහෙම යම අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවනම් අන්න එතනම ඉතින් චතුරාර්ය සත්‍ය අවබෝධයක් එනවා. එතනම අනිත්‍ය දුක්ඛ අනාත්මයක් මෙනෙහි වෙනවා. එතනම හේතුඵල ධමයක් සටහන් වෙනවා. එතකොට ඔබ චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානයක් දැනගත්තොත් දුක කියන්නේ කොහොමද? ඇති වෙන්නේ කොහොමද? නැති කරන්නේ කොහොමද? නැති කරන මඟ කුමක්ද කියලා දැනගෙන දැක ගන්න ඕන. දැනගන්නත් ඕන, දැක ගන්නත් ඕන. එහෙම වුණොත් ඔබ සෝතාපන්නයි. එහෙම නැතුව පින්වත්නි දැනගන්න කියන එක ඕනම කෙනෙකුට පොතපත කියවලා දැනගන්න පුළුවන් නමුත් මේ මුළු ත්‍රිපිටක දැන් තියෙන කොහමද මේ කියවල කියවල කියවල බහුශ්‍රුතමයි. හොඳට හොඳට හැමතැනම මේ සූත්‍ර පිටකවල කොතනින් ඇහුවත් උත්තර දෙන්න පුළුවන් ගිහි අයත් ඉන්න පින්වත් ස්වාමීන් වහන්සේලාට ඉන්න. පින්නද අපිට අවශ්‍ය වෙන්නේ දැනගන්න එක හොඳයි නරක නෑ නමුත් පින්වත්නි අපිට දැනගන්න ඕන චතුරාර්ය සත්‍යය. අපි දන්න පාණ්ඩිත්‍ය බව ලොවට හෙළි කරන එක නෙමෙයි. ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක සූත්‍ර දේශනාවක් අහන්න මම කියන්නේ මගේ අදහස එකම එක දේශනාවක් හොඳින් අහලා ඒක නුවණින් මෙනෙහි කරගන්න නුවණින් මෙනෙහි කරන්න දිග්ගටම මෙනෙහි කරන්න එතකොට ඔබට මුණ ගැහෙනවා ධර්මයේ නැතුව මේ කියව කියව යන එකක් නෙමෙයි ධර්මයේ කියන්නේ. මෙතන අහලා මෙතන තියලා නැගිටලා යන එකක් නෙමෙයි ධර්මයේ කියන්නේ. දැන් ඔබ මෙතන අහලා මේක ඊළඟට තමන්ගේ ජීවිතය තුලම ගොඩනගා ගන්න ඕන. එහෙම දෙයක් තමයි පින්වත්නි ධර්මයේ කියලා කියන්නේ. එහෙම නැතුව අපිට මේක මෙතනින් ඉවර කරලා යන්න දෙයක් නෙමෙයි. එයින් තමන්ගේ සිත තුලම තමයි පින්වත්නි මේ ධහම ගොඩ නැගෙන්නේ. පිනවද අපිට බෑ ඔබට අපි හිතමු මොනම දෙයක්වත් දැන් ශ්‍රද්ධාව පරිත්‍යාග කරන්න බෑ. ඔබට අපිට බෑ ඔබට පරිත්‍යාග කරන්න. දැන් මම ශ්‍රද්ධාවන්ත වුණා කියන්නකෝ. නම් මම ශ්‍රද්ධාවන්ත වුණා කියලා ඔබට වැඩක් නැහැ. මක් නිසාද? මගෙන් ශ්‍රද්ධාව ඔබට ගන්න බෑ. අපි රහත් වුණා කියන්නකෝ. අපි රහත් වුණත් ඔබට වැඩක් නැහැ. මොකද හේතුව? අපේ රහත් බව ඔබට ගන්න බෑ. ඇයි එහෙනම් කරන් තියෙන්නේ මොකද්ද? ඔබට තියෙන්නේ ඒ කල්යාණ ධර්මය අහලා ඔබ තුල ගොඩනගා ගත ගත යුතුයි. එතකොට ඔබ තුලයි මේක ගොඩනගන්නේ. වෙන මොකුත් නෙමෙයි. පින්නනේ හොඳට මතක දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි රහත් නොවිච්ච කෙනෙකුට රහත් වීම පිණිස බණ කියන්න බෑ. අනාගාමි නොවිච්ච කෙනෙකුට අනාගාමි පිණිස බණ කියන්න බෑ. බලන්න. එහෙම බෑ. ඇයි කොහොමද කියන්නේ? ඒ කියන්න වෙන්නේ දැකගත්තේ නැති දෙයක්, අසාගත්තු දෙයක් එහෙම වගේ තමයි කියලා කියන්න පුළුවන්. එහෙම වගේ තමයි කියලා ඉතින් ඕගොල්ලෝ ඒවනේ. ඉතින් ඕගොල්ලොත් ඉතින් ඕක දැන් හොයන්නෙත් නැහැ. මොකක්ද නිකම්ම ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. මොකක් කිව්වත්. එතකොට කොහොමද කියන්නේ? ඒ නිසා අන්න හොඳට දැනගන්න පින්වත්නි බුද්ධ වචනේ ඉක්මවන්න යන්න බෑ අපිට. නේ? නිසා ඒ වචනයට ගරු කරලා ඒ තුල යටහත් පහත් ඇතුව තමයි අපිට කටයුත්ත කරන්න වෙන්නේ. ඉතින් බොහෝ උදවිය සමහර ප්‍රශ්න වුවත් අහන්නේ මේ තවම පන්සිල් රැක ගන්න බෑ. අහන්නේ අනාගාමි ස්වාමීන් වහන්සේලාගේ ලක්ෂණ කොහොමද කියලා. තමන් තමන්ගේ තනින් මේක පටන් ගන්න. මේ ධර්මය ප්‍රායෝගික කරගන්න. නැතුව අහලා තියලා යන එකක් නෙවෙයි ප්‍රායෝගික කරගන්න. ජීවිතේට පමුණවා ගන්න. එහෙම වුණොත් පින්වන්නේ පුදුම රැකවරණයක් තියෙන මේක තුල. පුදුම රැකවරණයක් තියෙනවා. නිසා ඒ රැකවරණය ලබන්න පුළුවන් වෙන කිසිම දෙයකින් ලබන්න බෑ. ධර්මයෙන්මයි ලබන්න පුළුවන්. ධර්මයෙන්මයි. බලන්න එවැනි ධර්ම දැන් අපි සතර අපායට වැටෙන්නේ නැතුව ආරක්ෂා කරලා දෙනවා ධර්මයෙන්. සංසාරේ දිගින් දිගට දිගින් දිගට යනකොට මොන තරම් දුකද දෙයනේ මේ ලැබෙන්නේ. ඒකෙන් වළක්වලා දෙනවා ධර්මයෙන්. බලන බුදුරජාණන් වහන්සේ නම පින්වන්නේ ලොවේ පහළ වෙලා දේශනා කරන්නේම නැවත නූපදින්න හේතු වෙන හේතු වෙන ධර්මයක්. ඔන්න කෙටියෙන් මතක තියාගන්න ඕන. බුද්ධ වචනේ උන්වහන්සේ දේශනා කරන්නෙම නැවත නූපදින්න හේතු වන ධර්මයක්. නැවත ඉපදීමම යනු කුමක්ද? දුකයි. නැවත ඉපදීමම යනු දුකයි. නැවත නූපදින්න හේතු වන්නා වූ ධර්මයක්මයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බලන්නකෝ ඉතින්. දැන් ඔබට කිව්වොත් නැවත නූපදින ධර්මයක් දේශනා කරනවා කිව්වොත් අහන්න එන්න කැමති නෑ. කැමති උපදින දිව්‍ය ලෝකෙක යන්න ලැබෙන එකක් තියෙනවනම් එතකොට ඔබ කාටද අගෞරව කරන්නේ කාටද ගරු කරන්නේ නැත්තේ කාටයි බුදුරජාණන් වහන්සේට ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැවත නූපදින ධමයක් දැන් ඔබ කියන්නේ අපිට ඕන නැවත උපදින එකක් දිවි ලෝකෙ ගිහින් හරි ඉතුරු ටික කරගන්න පුළුවන් කියලා කරගනීද දිවි ලෝකෙ ගිහිල්ලා පින්වත්නි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා මේ පුංචි සැපක් නේ මේකේ තියෙන්නේ. මේ සැපෙත් අපිට අතහර ගන්න බැරි නම් දැන් ඔබට මේ මනුස්ස ලෝකේ එක ස්ත්‍රියයිනේ රෙජිස්ටර් කරලම දෙන්නේ. ඒකත් කුණු වෙනවා, ලෙඩ වෙනවා, ප්‍රෙෂර් හදෙනවා, ඔහොම එකක් නෙමෙයි. දිව්‍ය ලෝක ගියාට පස්සේ අර අප්සරාවියෝ 500ක් විතර හම්බෙනකොට අවුරුදු දසදහස් ගණන් ආයුෂ තියෙන විට යයිද එතෙන්දී හිත දියුණු කරගන්නේ ඇයිද? මෙතෙන් මේ ඇදගෙන වැටිලා මැරෙනවා පේනවා මේ. අවුරුදු 80ක් වගේ නේ ආවුස. අර ලෙඩ මේ ලෙඩ පේනවා. ඒ පේද්දිත් මේ ඩිංගත හරගන්න බැරුව තාම ඔබ ඔතන නෙවෙයි. අරම තැනකට ගියොත් දැන් කොහොම කරයිද? එයිද? මොන්න ඔබම හිතන්නකෝ ඊට කියන එක. හැබැයි ධර්මයේ අහලා දැන් එතනට දිව්‍ය ලෝක ගිහපු සියලු දෙනා එහෙම නොකරනවා කියන එක නෙමෙයි. ධර්මයේ අහලා මාර්ගඵල ලැබපු අය ඒ කටයුත්ත කරගන්නවා. අනිත් අය නම් කාම සැපේම තමයි ඉතින්. කිසිම කතාවක් මෙතන ඇවිල්ලා මේ පුංචි තැනදී නේ අවුරුදු 50ක විතර ගිය තැන ඉඳලාම ලෙඩ්ඩු. ඔය ඩිංගෙත්තට හරගන්න බැරි නා. අවුරුදු දසදහස් ගණන් එහෙම වෙනකොට ඔබ කොහොමවත් අතාරින්නේ නැහැ. ඒ නිසා කල්පනාම කරන්න පින්වත්නි ලැබුණු අවස්ථාව නම් අතිශයින් දුර්ලභයි. මේක තවත් අවස්ථාවක් හම්බෙන්නේ නැහැ කියලා හිතාගන්න. මේක මෙතෙන්දී අපිට විතරක් මිනිස්සුන්ට විතරක් කරන්න පුළුවන් දේ තියෙනවා. අපිට විතරයි මේ දේ කරන්න පුළුවන්. මේ කෙලෙස් දුරු කරගන්න බලන්න. චතුරාර්ය සත්‍ය ධර්මයක් අහන්න. කල්යාණ මිත්‍රයෙක් සොයාගන්න. සොයාගෙන ඒ දහම තුලම ගිහිල්ලා හිත දියුණු කරගන්න පින්වන්නේ. දියුණු කරගත්තොත් රැකවරණය ඔබටයි. ආරක්ෂා ඔබටයි. එහෙම නැත්තන් නැහැ. ඒ නිසා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ අතුරුදහන් කරන පස් දෙනා. හැබැයි ධර්මයේ ආරක්ෂා කරන රැකවරණය කර දෙන පස් දෙනෙක් ඉන්නවා. කවුද බුදුරජාන් වහන්සේට ගෞරවය කරන, සද්ධර්මයට ගෞරවය කරන, ශ්‍රාවක සංඝරත්නයට ගෞරවය කරන, ශික්ෂාපද රකින, ඒ වගේම සමාධිය ගැන ගෞරවයක් තියෙන. එවැනි අය බිහි වෙනකොට ධර්මය ආරක්ෂා. ඒ නිසා දැන් කල්පනා කරගන්න මේ සම්බන්ධ වුණු පින්වත් ඔබට අතිශයින් දුර්ලභ බුද්ධ ශාසනය තුල මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අහලා සිත දියුණු කරගෙන නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදුනාදයක්. අද මෙම ධර්මදේශනාවේ දායකත්වය 75න් 31 ඥාන විමල පාර දෙමඩකොඩ පදිංචි සෝමා ගමගේ මහත්මිය විසින් අරමුණු වෙලා තියෙන්නේ විලියම් සිඤ්ඤෝ පියා බීයේ කල්යාණවතී මව පියසේන ලොකුගමගේ ගුණපාල ලොකුගමගේ හෙක්ටර් ලොකුගමගේ යන සහෝදරවරු සැමියාගේ පියා වන WV වික්‍රමරත්න MG පොඩිනෝන මව බැනා බැනාවත සරත් පෙරේරාගේ මව වන WD ජුලියානා සහ පියා වන නෙල්සන් පෙරේරා එස්.ඒ. දයා පෙරේරා නෑනා ඒ පින්වත් පිරිසට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස ඒ ඇත්තන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදයක් දෙන්න. සෙත් පැතීම වශයෙන් අද දින උපන් දිනය අවුරුදු 18ක් සමරන ලක්සිකා කල්හාරි ජනවාරි 20 වෙනි දින උපන් දිනය සමර තනුගි තනුගි සනුලිතා අද දින උපන් දිනයේ සමරන චමෝදි නිලුපුල් සහ හේසානි කිත්මිනි හසින් රස්මික මුණුබුරු මිනිමිරියන්ට සෙත් පැතීම හා ලේලියවන තනුජා හේමත් හේමන්තිගේ පියාවන ස්ටීවන් පෙරේරාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් වෙනත් අරමුණු වශයෙන් WV කරුණාරත්න WV තමරා දමයන්ති WV සමන්ත වික්‍රමරත්න සරත් පෙරේරා තනුජා හේමන්තේ යන අය සිහිපත් කරලා තමයි මේ ධර්ම දේශනාව දායකත් දරන්නේ. ඒ සියලු දෙනාටම මේ උතුම් ගෞතම සාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීමෙන් අමා මහ නිවනින් සැනසෙන්න හේතු වේවා කියලා සාදුනාදයක් දෙන්න. ඒ වගේම සියලු පින්කම දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. සම්බන්ධ වුණා වූ ඔබ අප හැම දෙනාට සද්ධර්ම ශ්‍රවණය කළා වූ ඔබ අප හැම දෙනාටත් මේ ගෞතම සාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීමෙන් අමා මහ නිවනින් සැනසෙන්න හේතු වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි ඒ කස්සප සංයුත්තේ සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රය පාදක කරගනිමින් අද මේ සද්ධර්ම දේශනාව අප ශ්‍රවණය කරන්නට යෙදුනේ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙත් සිතින් යුතුව ධම්සභා මණ්ඩපයේ වැඩම කොට අද ධර්මානුශාසනාව පැවැත් වූ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය අප පිරිනමා සිටිමු ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරමින් මේ සසුන දහමින් පෝෂණය කරන්නට ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා අද මේ ධර්ම දේශනාව මෙලෙසින් සජීව ලෙස විසුරුවා හරින්නට Tamanගේ සදැහැති දායකත්වය ගෙන කටයුතු කළේ අංක 75න් 31 ඥාන විමල පාර දෙමටගොඩ කියන ලිපිනෙහි පදිංචි සෝමා ගමගේ මහත්මිය ඇතුළු පින්වත් දායක පිරිස ඉතින් අපි ආරාධනය කරනවා දායකත්වය ලබාගත් සුපින්වතුන්ට මේ මොහොතේදී ගෞරවනීය දේශකයන්න් වහන්සේ උදෙසා පරිස්කාර පූජා කරන්න. ඒ වගේම ඒ අය බලාපොරොත්තු වෙන සියලු අරමුණු ඒ අය අමාරුවෙන් මිටු වේවායි කියලා අප ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්මානුශාසනාව බෞද්ධ රූපවාහිනිය ඔස්සේ සහ බෞද්ධ ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාගේත් යහපත් වූ බලාපොරොත්තු අරමුණු ඒ අයුරින් මිටු වේවායි කියලා අප ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ සියලු දෙනාටම අපේ ප්‍රාර්ථනාව බවට පත් වෙන්නේ ඔබ ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝධියකින් ඔබ සියලු දෙනාටම නිවන අවබෝධ කරගන්නට හැකියාව ලැබේවායි කියලා. ඉතින් ඒ ප්‍රාර්ථනාවත් සමගින් අද සූත්‍ර ධර්ම දේශනාව මෙතකින් නිමවටපත් කරන්නට අප සූදානම් වෙන්නේ. හෙට උදෑසන බෝසත් සිරිතෙන් ඔබ මුණ ගැහෙන අපේක්ෂාවෙන් අපි සමුගන්නවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. Thank you.